නිරෝගී සිතක රහස නකුල පිතු සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද ඉගෙන ගන්න ලැබෙන්නේ සංයුක්ත නිකායේ නකුල පිතු කියන දේශනාව මේ දේශනාවේ නම නකුල පිතු පිතු කියන්නේ තාත්තා නකුල පියාගේ දේශනය එයාට තමයි බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව කළේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබීම පුංචි පිනක් නෙමෙයි. දුර්ලභම පිනක් අපිට මතුවෙලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් මේ ලෝකයේ කලාතුරකින් අහන්න ලැබෙන දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ කවදාවත්ම නොඇල්ම ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ඇල්ම ගැන. අතහැරීම ගැන නෙවෙයි. අල්ලා ගැනීම ගැන නිවන ගැන නෙමෙයි කතා කරන්නේ පැවැත්මක් ගැන තමයි කතා කරන්නේ නැවැත්මක් ගැන නෙමෙයි ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් තමයි කලාතුරකින් ලෝකයට පහළ වෙලා මේ නිවන ගැන කියලා දෙන්නේ මේ ධර්මය නැති වෙච්ච කාලෙක මේ බණපද මොකුත් නැහැ මේ ලෝකෙට අහන්න හම්බ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මය 18 දහසකට ආසන්න දේශනාවල් තියෙනවා. ඉතින් අපට ඒවා ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළේ කුමක්ද කියලා පැහැදිලිව තේරුම් ගන්න අපට වාසනාව තියෙනවා. දහම නොදැන රජකම කුමටද? ධර්මය නැති කාලයක දහම් සොඬ කියලා එක රජ කෙනෙක් හිටියා. ඒ රජ්ජුරුවන්ට ආරංචි වුණා මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේලා කියලා කොටසක් පහළ වෙලා තියෙනවලු. ඒ බුදුරජාණන් වහන්සේලා ධර්මයක් කියලා එකක් දේශනා කරලා තියෙනවලු. මොකක්ද ඒ ධර්මය? ඔන්න ඒ වෙනකොට ලෝකේ කවුරුත්ම දන්නේ නැහැ මේ මොකක්ද කියලා. දැන් මේක අහගන්න මේ ධර්මය අහගන්න දහම් සොඬ රජ්ජුරුවන්ට ආසාවක් ඇති වුණා. හැම තැනම අඬබෙර පතුරුවා හැරියා බණපදයක් දන්න කෙනෙක් කියලා දෙත්වා කියලා. කවුරුත් නැහැ. ඊට පස්සේ පතුරුවා හැරිය බණපදයක් කියලා දුන්නොත් මම මේ රාජ්‍යම යාට දෙනවා. බණපදයක් කියලා දෙන්න කවුරු හරි සිටිත්වා කියලා. කවුරුත් නෑ. එතකොට බණපදයක් කියලා රජකම ගන්නවත් බණපදයක් දාන්න කෙනෙක් නෑ. ඊට පස්සේ දහම්සොඬ රජුරුව මොකද කළේ? රජකම අතහැරියා. අතහැරලා කල්පනා කළා බණපදයක් අහන්න නැති රජකම මොකටද කියලා. අතහැරලා මහා වනාන්තරයකට ගිහිල්ලා වනාන්තරේ ඇවිදගෙන යනවා. ධර්මය වෙනුවෙන් ජීවිතය දෙන්න උනත් සූදානම්. ශක්‍ර දෙවිය දැක්ක මේ ආශ්චර්යවත් පුද්ගලයාව. කවුදේ? බෝසතාණන් වහන්සේ. මේ ආශ්චර්යවත් පුද්ගලයෙක්. මෙතුමාට යම්කිසි පිහිටක් වෙන්න ඕනේ කියලා ඒ කාලේ දිව්‍ය ලෝකයේ තිබුණ කලින් බුද්ධ ශාසන වලින් ඉගෙනගත්තු එක බණ පදයක්. ඉතින් කල්පනා කළා මේ බණපදය මෙයාට උගන්වන්න ඕනේ කියලා. දවසක් එයා ආව යක්ෂයෙකුගේ වෙෂයෙන්. පාරේ යනකොට මේ දහම්සොඬ රජතුමා ආවා. ඉතින් ඇහුවා කොහෙද මේ යන්නේ කියලා. මම මේ ධර්මය හොයාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ බණපදයක් හොයාගෙන යනවා. ඉතින් අර යකා කිව්වා මන් දන්නවා කියලා. කියපු ගමන් දහම්සොඬ රජතුමා කිව්වා අනේ එහෙනම් කියලා දෙන්න ඒක. බෑ බෑ මට බඩගිනේ කිව්වා. ඊට පස්සේ කිව්වා ඉතින් මම මොකද කරන්න ඕනේ? මං ඉස්සෙල්ලා උඹව කනවා කිව්වා. ඊට පස්සේ කිව්වා මාව කනවා නම් මං කොහොමද බනහන්නේ? ඊට පස්සේ ඒ අක්ෂයා කිව්වා එහෙම බෑ. එහෙනම් උඹ නැගපන් අර කන්ද උඩට. දහම්සොඬ රජුරවන්ට කිව්වා. මං පල්ලෙහා ඉන්නම් උඹ කන්දේ මුදුනෙන් පනින වෙලාවට මම බණපදේ කියන්නම්. උඹ ඒක අහගෙනම මගේ කටට පැනපන් කිව්වා. කැමති වුණා. ඊට පස්සේ මොකද වුනේ? කන්ද උඩට නැග්ගා. පනිනකොට ශක්‍ර දෙවිය දිව්‍ය වේශයෙන් මෙයාව අල්ලගත්තා. අල්ලගෙන වාඩි කරලා අර බණපදේ කියලා දුන්නා. බුද්ධ වචනයට ගරහන්න නම් එපා. මේකෙන් අපිට පේනවා එබඳු කාලයක් මේ ලෝකවල එනවා. ඒක ඇති කරලා දෙන්නේ කවුද? ඒ විදියට ධර්මය අතුරුදහන් කරලා දාන්නේ කවුද? මේ මිනිස්සු ටිකම එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් කරලා දානවා. ඒ ගිහි පැවිදි කොටස් ටික එකතු වෙලා. ඒ බණ ඕනේ නැහැ. ඒ ධර්මය ඉගෙන ගැනීම ඕනේ නැහැ. ඕවා තේරෙන්නේ නැහැ. අපිට ඕවා ගැඹුරුයි. ඉතින් ඒ නිසා අපිට මේ එදිනෙදා ජීවිතේ ජීවත් වෙන ආකාරය ඉගෙන ගත්තාම ඇති කියලා අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ හැල්ලුවට ලක් කරලා ගරහලා පැත්තකට දානවා. අපිට ලෞකික ජීවිතේ ඉගෙන ගත්තාම ඇති කියලා. අන්න ඒ පිරිස තමයි ශාසනය විනාශ කරන්නේ. ප්‍රතිඵල නොලැබෙන්නේ මාර්ගය විකෘති වීම නිසායි. එතකොට දැන් මේ පින්වතුන් තේරුම් ගන්න මිහිඳ මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ කල්පනා කළා නම් දැන් මේ මල් ලංකාවට ඇවිල්ලා මේවා පුරුදු කළා මේ මිනිස්සු ගෙවල් දොරවල් අතහැරලා දායි. භාවනා කරන්න පටන් ගනි. මහාන වෙන්න පටන් ගනි. එතකොට මේ පවුල් අවුල් වෙනව නේද කියලා. එහෙම කල්පනා කළා නම් අර රහතන් වහන්සේලාගේ යුගයක් බිහි වෙයිද? බිහි වෙන්නේ නැහැ. දැන් අන්නේ ඒ විදිහට රහතන් වහන්සේ බිහි වෙන්නේ නැත්තේ මොකද? අන්න ඒ ආකල්පයේ තියෙන වැරද්ද නිසා. ඒ මොකද දැන් ඒකේ තේරුම තමයි ආර්ය ෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන පිරිස් නෑ කියන එක. ආර්ය ෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන පිරිස් ඉන්නවා නම් රහතන් වහන්සේලා ඕනතරම් බිහි වෙනවා කියන එක. එතකොට අපිට පැහැදිලිවම පේනවා ධර්මය මාර්ගයේ විකෘති වීම තමයි මේ ශාසනයේ විනාශයට හේතුව. ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කළොත් ශාසනය බබලනවා. භාවනාව ගැන කියනකොට කියාගෙන යනවා ඔහොම කරගෙන යන්න දැන් අවබෝධ වෙයි කියලා. එහෙමනම් ඉස්සෙල්ලාම අවබෝධ වෙන්නේ හිමාලයේ ඉන්න තාපසවරුන්ට. ඇයි ඒ ඒගොල්ලෝ පුදුම විදිහට ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. නමුත් මම දන්නවා ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් නැහැ. එයාලා ඉන්නේ කිසිම අවබෝධයකින් නොවේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක්ම පිරිසිදුව පැහැදිලිව අපිට දැක ගන්න ලැබිය යුතුයි. ඒ පිරිසිදුව පැහැදිලිව ලබා ගන්නා වූ ධර්මය දුර්ලභ එකක්. ඒක හැමදාම අහන්න ලැබෙන්නේ නැති එකක්. හැම තැනම අහන්න ලැබෙන්නේ නැති එකක්. අන්න ඒ ධර්මය Tamanගේ ජීවිතයට ටික ටික ගන්න දක්ෂ නිහතමානී පුද්ගලයා මේ ශාසනයට කෙමෙන් කෙමෙන් ඇතුළු වෙනවා නම් ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට කෙමෙන් කෙමෙන් ඇතුළු වෙනවා නම් ආර්ය ෂ්ටාංගික මාර්ගයේ පූර්ණත්වයට පත් වුනොත් ශාසනය බබලනවා. ආර්ය ෂ්ටාංගික මාර්ගය නැත්නම් ශාසනයක් නැහැ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නමකගේ ආකල්පය මේ දේශනාවෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. ජරාවෙන් දුකටපත් වෙලා කල් ගෙවන්නේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ හිටියේ බග්ග කියලා ජනපදයක් තිබුණා. අන්න ඒකේ සුන්සුමාරගිර කියලා නගරයක් තිබුණා. ඒ නගරය ආසන්නයේ තිබුණ වනාන්තරයක්. ඒ වනාන්තරයේ නම බේසකලා වනය. ඒ වනාන්තරයේ තමයි ගොඩක් රහතන් වහන්සේලා වැඩ සිටියේ. ඉතින් ඒ කාලේ ඒ ගමේ හිටියන් නකුල කියලා පවුලක්. නකුල මාතා, නකුල අම්මා, නකුල පිතා, නකුල තාත්තා කියලා පවුලක් හිටියා. මේකෙන් ඒ පියා ලෙඩ වුණා. වයසට ගිහින් ලෙඩ වෙලා අසනීප වෙලා. ඉතින් මේ පියා දවසක් අමාරුවෙන් අමාරුවෙන් හැරමිටි ගහන හිමීට හිමීට ගියා කොහෙටද බේස කලා වනයට බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා කියනවා අනේ ස්වාමීනි මම දැන් හරිම වයසයි මහලුයි මම දැන් ඉන්නේ හැමතිස්සෙම ලෙඩ දුකින් මේ අසනීප නිසාම මේ ලෙඩ දුක් නිසාම මට බුදුරජාණන් වහන්සේව දැක ගන්න ලැබෙන්නේ නැහැ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දැක ගන්න ලැබෙන්නේත් නැහැ මට හැම තිස්සෙම ලෙඩි දුක් හැදෙන නිසා කියලා. ඉතින් වැඳලා කියනවා "භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මට අවවාද කරනසේක්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මට අනුශාසනා කරනසේක්වා." ඒක මට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිවි. අනේ භාග්‍යවතුන් වහන්සේ මට අවවාදයක් කරන්න, අනුශාසනාවක් කරන්න, මට ගොඩාක් යහපත පිණිස පවතිවි. බිත්තර කටුවක්ය මේ සොඳුරු ශරීරය. එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. පින්වත් ගෘහපතිය, ඔයා ඔය කිව්වේ ඇත්තක්මයි. ආතුරෝ බයං ගහපති කායෝ මේ ශරීරයේ ලෙඩ වෙන එකක්මයි අණ්ඩ භූතෝ පරියෝනද්දෝ බිත්තර කටුවකින් වහලා වගේ මේ ශරීරයේ තියෙන්නේ දැන් බිත්තර කටුව කියන්නේ ඉක්මනට බිඳෙන එකක් නේද ඉක්මනට තුවාල වෙන එකක් අන්න බිත්තර කටුවකින් වහපු ශරීරයක් මේ තියෙන්නේ ඒ නිසා පින්වත යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතක් හෝ නිරෝගීකම ගැන උදම් අනනවා නම් කිමඤ්ඤත්‍ර බාල්‍යා මෝඩකම මිසක් වෙන මොකක්ද තස්මාතිහතේ ගහපති ඒවන් සික්කිතබ්බං ඒ නිසා ගෘහපතිය ඔබ මෙන්න මේ විදිහට හික්මෙන්න ආතුර කායස්ස මේ සතෝ මගේ ශරීරයේ ලෙඩ වෙද්දී චිත්තං අනාතුරං භවිස්සතිති. මං හිත ලෙඩ කරගන්නේ නෑ. එන්න එහෙම පුරුදු වෙන්න කියනවා. කයත් එක්කම ලෙඩ වෙයිද ඔබේ හිතත්? කොහොමද පුරුදු වෙන්න කියන්නේ? ශරීරය ලෙඩ වෙද්දී සිත ලෙඩ කරගන්නේ නෑ. අන්න එහෙම පුරුදු වෙන්න කියනවා. අපිට වගේ අපිට ශරීරෙ ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්නේ නෑ නේද? ඒක තමයි ශරීරෙ මෙහෙන් ගැස්සෙනකොට හිත ලෙඩ වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් මේ ශරීරයේ ලෙඩවීම නිසා ඒ එක්කම හිත ලෙඩවීමෙන් තමයි අద్භූත විසඳුම් සොයන්න යන්නේ අපි. මෙහෙම බෙහෙත් හොයලා හරියනවද? ශරීරය ලෙඩ වෙනකොටම ඔන්න කේන්දරේ අතට ගන්නවා. දුවන්න පටන් ගන්නවා. මේ මොකද? ඒ ශරීරය පිළිබඳව අවබෝධයක් නැහැ. ජීවිතය ගැන අවබෝධයක් නැහැ. ඔන්න ඊට පස්සේ බාර වෙනවා පොල් පැලයකට. ඊට පස්සේ අඟල් හතරේ තහඩු වලින් කපපු මිනිස්සු රූපෙට රූපයක් බාර වෙනවා. ඊට පස්සේ හරක් පැටව නිදහස් කරන්න. එක හරක් පැටියෙකුට දෙන සල්ලි වලින් මුස්ලිම් මිනිහෙකුට පුළුවන් හරක් පැටව දෙන්නෙක් ගන්න. එතකොට ඒ ක්‍රමයට පුරුදු වෙනවා. නමුත් දන්නේ නැහැ Taman මොකද්ද කරන්න කියලාවත්. ඔන්න ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා හාමුදුරු නමක් වඩම්මගෙන පිරිත් ටිකක් කියන්න. ඒ ජීවිතය ගැන අහන්න නෙමෙයි. ඒ නිසා පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙනකම්ම තියෙන්නේ මුලාව විතරයි. අවබෝධයක් නැහැ. ඉතින් ගිහින් මොකද කරන්නේ පිරිත් ටිකක් කියලා? නැහැ. දැන් ඉතින් සනීප වෙයි. කියලා ඒ හිතත් හදලා ආයෙමත් අර රැවටිල්ලටම හරිගස්සලා කියලා එනවා මිසක් කයේ ඇත්ත හෝ සිතේ ඇත්ත ගැන කතා කරන්නේ නැහැ. මේ නිසා මොකද වෙන්නේ? කය ලෙඩ වෙන කෙනාගේ කය ලෙඩ වෙන්න ඉස්සර වෙලා සිත ලෙඩ වෙලා ඉවරයි. මුලා වූ දිවිය අඳුරෙන් අඳුරටම ඊට පස්සේ මොකද කියන්නේ ඇත්ත කියන්නේ නෑ සනීප වෙයි සනීප වෙයි කිය කියා එයා මැරෙනකම් රවට්ටනවා අතකග ඊට පස්සේ මොකද වෙන්නේ ඒ රැවටිල්ලෙන්මයි එයා මැරිලා යන්නේ මේ සත්‍ය නේද මේ මැරිලා යන ජීවිතයක් නේද මම මේකෙදි මේ හිත දියුණුව කරා ගෙන යන්න ඕනේ මේවා අතහැරලා කියන මතයට එයාට එන්න දෙන්නේ නැහැ. අපේක්ෂා සහිත මරණය ගෙන දෙයි සැමට අසහනය. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ලෙඩ වුණාට පස්සේ එයා වටේ ඉන්න අය ඒ රෝගියා දිහා බලාගෙන ඉතින් ඔන්න අඬන්න ගන්නවා. එතකොට එයා කෙරෙහි තියෙනවා ලොකු ඇල්මක්. අනේ මට මේගොල්ලෝ ඔක්කොම දාලා යන්න වෙයි නේද? මම ගියාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? බැඳීමෙන් ඉන්නවා. එතකොට එයා මැරෙන්නේ අපේක්ෂා සහිතවද අපේක්ෂා රහිතවද? අපේක්ෂා සහිතව මැරිලා ගිහින් පෙරේතෙක් වෙලා ගෙදරට එනවා. ඊට පස්සේ බනින්න ගන්නවා. මේ කමලා මැරිලත් අපට සැනසෙල්ලක් නෑ කියලා. මේ වගේ වැඩපිළිවෙලක් තමයි මේ සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන්නේ. සංසාරේ අපි ආපු හැටි මතකද? නමුත් වෙන්න ඕනේ දේ ඒක නෙමෙයි. වෙන්න ඕනේ දේ තමයි ඇත්ත කතා කරන එක. මෙහෙම එකක් ජීවිතේ තියෙනවා. අපි මේ අලුතින්ම මැරෙන්න හදනවද? කෝටි සංඛ්‍යාත වාරයක් මැරිලා අපි සක්විති රජ වෙලා ඉඳලා මැරුණු තැන්වල මිනිස්සු ස්තූප බඳින්නත් ඇති. අපි බල්ල බලල්ලු වෙලා ඉඳලා මැරුණු කාලවල මිනිස්සු පැත්තකට විසි කරලා දාන්න ඇති. අපි මාළු වෙලා සිටි කාලවල මලකුණු එහෙමම දිරලා යටට යන්න ඇති. කොච්චර වෙලා තියනවද එහෙම? ලෙඩ උනත් මේ කය නොවේ මගේ හිත ලෙඩ. ඉතින් ඒ නිසා මේ ජීවිතයේදී ලෙඩ වෙද්දී යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ලෙඩ වෙන ජීවිතේ ලෙඩ වුණා. හිත ලෙඩ කරගන්නේ නැතිව මම අවබෝධය කරා යනවා කියලා. අන්න එයාටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. গুপ্ত විදිහට ලෙඩ සනීප කරගන්න ලෑස්ති වෙන අයට නම් මේ ධර්මය හරියන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ කවදාවත් ඇත්තට මූණ දෙන්න බයයි. ඒ නිසා ඇත්තට මුහුණ දෙන්න කැමති අයටයි මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් නකුල පියාට අර විදිහට කිව්වට පස්සේ මේක ඇත්ත මේ ශරීරයේ තියෙන්නේ bitter කටුවකින් වහපු එකක් වගේ. මේ වගේ ශරීරයක් පරිහරණය කරමින් නිරෝගීකම ගැන උදම් අනමින් ඒක මෝඩකම මිසක් වෙන මොකක්ද? ඒ නිසා ඔයා පුරුදු වෙන්න. ශරීරයේ ලෙඩ වුණාට කමක් නැහැ. සිත ලෙඩ කරගන්නේ නෑ කියලා ඔයා පුරුදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. දහම් පිළිසඳරේ අසිරිය මුහුණිනුත් පෙනේ. ඉතින් මේ නකුල පියාට හරි සතුටුයි. ඒ උපදේශයෙන් හරි ප්‍රීතියට පත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඊට පස්සේ පිටත් වුණා. ඊට එහා වැඩ හිටියා සාරිපුත්ත හාමුදුරුවෝ. සැරියුත් හාමුදුරුවන්ව බලන්න පිටත් වුණා. ඉතින් මෙයා හරි සතුටෙන් hina වෙවි සැරියුත් හාමුදුරුවෝ ළඟට ගියා. සැරියුත් හාමුදුරුවෝ කියනවා ආ උපාසක උන් නැහැ අද බොහොම ලස්සනයි. අද බොහොම හිනාවකින් ඔන්න එනවා. බුදුරජාණන් වහන්සේගෙන් වටිනා ධර්ම කතාවක් අහගත්තා නේද? කියලා ඇහුවා. අමෘතයෙන් අභිෂේක ලැබූ උපාසකතුමා. ඉතින් උපාසකවුන් නැහැ හිනාවෙවි කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අද මට අමෘතයෙන් අභිෂේක කළා. බලන්න ඒ බණපදයට එයා දෙන ගෞරවය අපි මේ බණපදයක් කිව්වාම කොහොමද? ඔන්න වැඩේ. අරක කොහොමද? මේක කොහොමද? කියලා අපිටත් සැරදානවා. දැන් දැක්කනේ ශ්‍රාවකයෙකුගේ ලක්ෂණය. මේකේ කියනවා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැමැති අමෘතයෙන් අභිෂේක ලැබුවා කියලා. අර චූටි බණපදේ අහලා කොච්චරනම් සතුටක් ලැබලද? දැන් බලන්න ඒ උපාසකුන් නැහැ ඒ බණපදේ අහලා එහෙම සතුටක් ලැබුවා නම් අපි බුද්ධ දේශනා කීයක් අහලා තියනවද? අන්න බලන්න වෙනස. ඉතින් අහනවා සාරිපුත්ත හාමුදුරුව කොහොමද ඒ අභිෂේක ලැබුවේ කියලා. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා. මම දැන් වයසයි. හරිම අසනීපෙන් ඉන්නේ. දැන් මල් ලෙඩා දුකා. මට නිතරම බුදුරජාණන් වහන්සේව හරි භික්ෂු සංඝයාව හරි බැහැ දකින්න එන්න ලැබෙන්නේ නැහැ නෙවෙයි. ඉතින් අමාරුවෙන් මං මේ ඉන්නේ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් උපාසකය මේ ශරීරය කියන්නේ රෝගී වෙලා යන එකක්. මේ ශරීරය කියන්නේ බිත්තරයක් වගේ එකක්. ඉතින් මෙවැනි ශරීරයක් පරිහරණය කරමින් කවුරු හරි නිරෝගීකම ගැන උදම්මනනවා නම් ඒක මෝඩකමක්. ඒ නිසා පින්වත් උපාසකවුන් නැහැ. මෙන්න මේ විදිහට පුරුදු වෙන්න. කොහොමද? ලෙඩ වෙලා යන ශරීරය ලෙඩ වෙලා ගියාවේ. ඒත් සිත විතරක් ලෙඩ කරගන්නේ නැහැ කියලා හිතන්න. ස්වාමීනි මම ඔන්න ඔහොමයි අමෘතයෙන් අභිෂේක ලැබුවේ කියලා කිව්වා. නිරෝගී හිතක් ඇති කරගන්නේ කොහොමද? එතකොට සාරිපුත්ත හාමුදුරුව අහනවා ඉතින් උපාසක උන් නැහැ. ඔයා කල්පනා කළේ නැද්ද අහන්න භාග්‍යවතුන් වහන්සේගෙන් ස්වාමීනි ලෙඩ වුණ කයක් ඇති. කය ලෙඩ වෙනකොටම සිත ලෙඩ වෙන්නේ කොහොමද? කය ලෙඩ වෙනකොට හිත ලෙඩ නොවී තියාගන්නේ කොහොමද කියලා ඇහුවේ නැද්ද කියලා අනේ ස්වාමීනි මට ඒක අහගන්න බැරුව ගියා කියලා කිව්වා. අනේ ස්වාමීනි මං ඕන දුරක ඉඳලා එන්නම්. ඕකේ තේරුම මට කියා දෙන්න කියලා කිව්වා. එතකොට කියනවා උපාසක උන් නැහැ. ඒක හොඳට අහගන්න කියලා. මොකක්ද ලෙඩේ? ආ මෙන්න බේත. සාමාන්‍යයෙන් දැන් කාලේ නම් අපි අහන්නේ කොහොමද? ඒ මොකක්ද ලෙඩේ? ඕකට හොඳයි අර කැඳ එක. අර බේත් හොඳයි. අන්න අර ඉස්පිරිතාලේ ඉන්නව අසවල් දොස්තර මහත්තයා. මේව නේද අපි දැන් කතා කළත් කතා කරන්නේ. ඕකට අසවල් කැඳ බොණ්ඩ. අසවල් ලෙඩේ හැදුණු එක්කෙනා කියලා අපි එහෙම කතා කරනවා මිසක් කවදාවත් ඒ කතාව අවබෝධයක් කරා ගෙනියන්නේ නැහැ. මෙන්න පෘථග්ජනයන්ගේ ලෝකය. මේක කියනවා. ගෘහපතිය ඔන්න අහගන්න කියනවා හොඳට. මෙන්න මෙහෙමයි කය ලෙඩ වෙනකොට සිත ලෙඩ වෙන්නේ. උපාසකුන් නැහැ. පෘථග්ජනාය ලෝකේ ඉන්නවා. ඔන්න පෘථග්ජනාය කවුද කියලා තෝරනවා. ඉද ගහපති උපාසකුන් නැහැ. අසුතවා පුතුජනෝ සද්ධර්මය පිළිබඳ පැහැදිලි දැනීම නැති අවබෝධයක් නැති ධර්ම මාර්ගයට නොපැමිණුණු කෙනා පෘථග්ජන කෙනා ආරියාණං අදස්සාවි ආරි දර්ශනය නොලැබූ කෙනා ආරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මයට අදක්ෂ කෙනා. ඒ කියන්නේ එයා ආර්ය ධර්මය තේරුම් ගන්නේ නැහැ. ආර්ය ධර්මයට අදක්ෂ. ඊළඟට අරිය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. පුහුණු වෙන්නේ නැහැ. සිත ලෙඩ වෙන රහස මෙන්න. අන්න ඒ විදිහට එයා ඉන්න නිසා රූපං අත්තනෝ සමනුපස්සති. තමා කියලා බලනව රූපය දිහා. ඔන්න කය ලෙඩ වෙනකොට සිත ලෙඩ වෙන රහස. දැන් එයාට ආර්ය ධර්මයක් නැහැ. සත්පුරුෂ ධර්මයක් නැහැ. ආර්ය ධර්මයක හික්මිලා නැහැ. ආර්ය ධර්මයක් තේරුම් ගන්න දක්ෂ නැහැ. සත්පුරුෂ ධර්මයක් තේරුම් ගන්න දක්ෂ නැහැ. එතකොට මොකද වෙන්නේ? රූපය බලනවා ආත්මයක් කියලා. Tamange වසඟයේ පවත්වන්න පුළුවන් දෙයක් විදියට තමයි රූපේ දිහා බලන්නේ. Taman කියලා රූපයක් ආත්මයක් තියනවා කියලා. ඊළඟට බලනවා. රූපවන්තං වා අත්තානං රූපයෙන් තමයි තමාව හැදිලා තියෙන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයෙන් තමයි තමා කියලා දෙයක් හැදිලා තියෙන්නේ. ඒකෙන් ඊළඟට හිතනවා අත්තනිවා රූපං. තමා තුල තමයි රූපය තියෙන්නේ. ඊළඟට හිතනවා රූපස්මින් වා අත්තානං රූපය තුල තමයි තමා ඉන්නේ. මේ මොකද්ද මේ කියන්නේ? සක්කාය දිට්ඨිය. අහෝ කිමද මේ රූපයට ඌයේ? එතකොට සක්කාය දිට්ඨියත් එක්ක තමයි මිනිස්සුන්ගේ කයයි වචනයයි දෙකම ලෙඩ වෙන්නේ. ඒ කියන්නේ කය ලෙඩ වෙනකොට සිත ලෙඩ කරගන්නේ මොකෙන් ඉන්න නිසාද? සක්කාය දිට්ඨියෙන් ඉන්න නිසායි. ඊළඟට මොකද කරන්නේ? අහං රූපං රූපන්ති පරියුට්ටායි හෝති. දැන් මෙයා කල්පනා කරනවලු මේ ශරීරය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ශරීරය කියලා මතක් කරන්නේ නැහැ. එයා හිතන්නේ ශරීරය තමයි මම. මේ රූපය මගේ. එහෙම හිතාගෙන ඉන්න රූපය වෙනස් වෙනවා. ලෙඩ වෙනවා. ලෙඩ වෙලා වෙනස් වෙලා යනවා. වෙනස් වෙනකොට මොකද වෙන්නේ? එයා අඬන්න ගන්නවා. වැළපෙන්න ගන්නවා. අනේ මගේ රූපයට මොකද මේ උනේ කියලා. එතකොට ඒක එයාගේ අවබෝධයක් නොවේ. එයා රූපය දිහා බැලුවේ සක්කාය දිට්ඨිය තුලින්. එයා වෙනස් වෙන එකක් කියලා දැක්කේ නෑ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ රූපේ වෙනස් වෙනකොට එයා අඬන්න ගන්නවා, ශෝක කරන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා, තැති ගන්නවා, කේන්දරේ අරගෙන දුවනවා, බෝධි පූජා කරන්න දුවනවා, සෙත් කවි කියන්න දුවනවා, පූජා වට්ටි අරගෙන දුවනවා. මේ දුවන්නේ මොකක් බේරගන්නද? වෙනස් වෙන ශරීරය වෙනස් නොවී තියාගන්න. ඒ මොකද? ඒ මම කියන ආකල්පෙන් බලන්න පුරුදු වෙච්ච නිසා. ඇයි මේ තරම් වේදනා? ඊළඟට එයා බලනවා ශරීරය විතරක් නෙවෙයි වේදනා විඳීම් අත්තනෝ සමනුපස්සති විඳීම් ගැනත් හිතනවා. විඳීම් කියන්නේ සැප, දුක්, උපේක්ෂා විඳීම්. විඳීම් තමයි තමා. එතකොට හිතනවා තමා විඳීම් වලින් තමයි හටගත්තේ කියලා. ඊළඟට හිතනවා තමා තුල තමයි විඳීම තියෙන්නේ කියලා. ඊළඟට හිතනවා විඳීම තුල තමයි තමා ඉන්නේ කියලා. අන්න සක්කාය දිට්ඨිය ඊළඟ හතර. සක්කාය දිට්ඨිය ආකාර කීයක් තියෙනවද? 20ක් තියෙනවා. ඒ 20 ආකාර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණොත් අන්න එයා තමයි සෝතාපන්න කෙනා. එතකොට විඳීම් ගැන රැවටිලා මුලා වෙලා ඉන්නේ. එයා මොනවද කරන්නේ? විඳීම මම කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා. එතකොට මේ විඳීම මම කියලා ගත්තට මේ විඳීම වෙනස් වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා, නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? මට ඉස්සර සැප ලැබුණා. දැන් මට ඒ සැප නැතෝ කියලා දුක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කය ලෙඩ වෙනකොට සිත ලෙඩ වෙනවා. ඇයි කය රිදෙනවනේ. වේදනාවම රිදෙනවා. කෑ ගහනවා. මේ විඳීම් ගන්න කවුරුත් නැද්දෝ කියලා. ඔය අතේ පායේ වේදනාවල් වලට රෝහලට ගියාම කෑ ගහන තාලේ දන්නව ඇතිනේ. බෙහෙත් කරන අය ඉන්නවනේ. කොයි තරම් කෑ ගහනවද? මේ විඳීමක් ආවම. කය ලෙඩ වෙනකොට සිත ලෙඩ වෙන්නේ හේතුවක් නිසා. මොකක්ද හේතුව? සක්කාය දිටිය නිසයි ඒක වෙලා තියෙන්නේ. හඳුනා ගත්තොත් ඔබ මා ඊළඟට සාරිපුත්ත හාමුදුරුව අර උපාසක උන්නැහැට කියනවා ඒ වගේම අශෘතවත් පෘ탁ඥයා සංඥාව තමා කියලා ගන්නවා සංඥාව කිව්වේ අඳුනා ගැනීම තමන් කියලා ගන්නවා Taman හැදිලා තියෙන්නේ හඳුනා ගැනීම වලින්. Taman ඉන්නේ හඳුනා ගැනීම තුල. හඳුනා ගැනීම තියෙන්නේ Taman තුල. ඔන්න ඔය විදිහට ගන්නවා. එයා ඊට පස්සේ හිතනවා මේ හඳුනා ගැනීම මම මගේ. ඔන්න ඒවා ඔක්කොම වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? අඬන්න ගන්නවා. වැළපෙන්න ගන්නවා. ඔන්න කාලෙකට අපිට හොඳට කොණ්ඩේ තියෙනවා. ලෙඩක් දුකක් හැදිලා මොකද වෙන්නේ? කොණ්ඩේ යනවා. අර ගිය කොණ්ඩේ ගැන හිත හිතා අනේ මගේ කොණ්ඩෙට දැන් වෙච්ච දේ කියලා ඔන්න අඬන්න ගන්නවා. එතකොට එයා ශෝක කරන්නේ අඳුනා ගන්න දේ තුල වෙනස් වීම නොදකින නිසායි. ඒකට හේතුව තමයි සක්කාය දිට්ඨිය. ආදරණීය චේතනාද වෙනස් වෙයි. ඊළඟට සංස්කාර චේතනා චේතනාත්මක ක්‍රියාවල් සිද්ධ වෙනකොට දැන් එයා හිතනවා චේතනාව කියන්නේ Taman. එහෙම නැත්නම් හිතනවා තමාව හැදිලා තියෙන්නේ චේතනාවලින්. නැත්නම් හිතනවා තමා ඉන්නේ චේතනා තුල. නැත්නම් චේතනාවල් තියෙන්නේ තමා තුල. එහෙම හිතාගෙන හිටියට අපි හිතාගෙන ඉන්න ආකාරයට චේතනා වැඩ කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ මේ කල්පනාවල් වලට චේතනාවලට? ඒවා ඔක්කොම ලෙඩ වෙනවා. කරගන්න බැරුව යනවා. අපි කියමු ඇවිද ගන්න ඕනේ එයාට. නමුත් ඇවිද ගන්න බෑ. එයාට කෑම කන්න ඕනේ. නමුත් කෑම කන්න බෑ. කතා කරන්න ඕනේ කතා කරන්න බෑ. එහෙම වෙනකොට මොකද වෙන්නේ? අඬන්න පටන් ගන්නවා. වැළපෙන්න පටන් ගන්නවා. මම ඕනේ ඕනේ විදිහට කර කර හිටියා. දැන් මේ කිසි දෙයක් කරන්න බෑ කියලා. එතකොට එහෙම කරන්නේ එයාට කිසිම අවබෝධයක් ඒ ගැන නැති නිසායි. විඤ්ඤාණයටත් එයා රැවටෙනවා. ඊළඟට විඥාණය තමා කියලා ගන්නවා. ඒ කියන්නේ ඇහි ඇති වෙනවා විඥාණය, දැනීම. කනෙන් නැති වෙනවා දැනීම. නාසයෙන් නැති වෙනවා දැනීම. දිවෙන් නැති වෙනවා දැනීම. කයෙන් නැති වෙනවා දැනීම. මනසින් නැති වෙනවා දැනීම. ඒක තමා කියලා ගන්නවා. එහෙම නැත්නම් මේ විඥාණයෙන් තමයි තමා හැදිලා තියෙන්නේ කියලා ගන්නවා. ඊළඟට හිතනවා විඥාණය තුල තමයි Taman ඉන්නේ කියලා. මේ විදිහට කල්පනා කරන නිසා එයා හිතනවා විඥාණය මම කියලා. විඥාණය මගේ කියලා. එයා මේ විඥාණය වෙනස් වෙනවා කියලා නැසිලා වෙනසිලා යනකොට එයා ශෝක කරන්න ගන්නවා. වැළපෙන්න ගන්නවා. අන්න එහෙමයි කියනවා කය ලෙඩ වෙනකොට සිත ලෙඩ වෙන්නේ. රෝග නිදානය සක්කාය දිට්ඨියයි. එහෙමනම් මේ ලෝකේ යම් කිසි කෙනෙකුගේ කය ලෙඩ වෙනකොටම සිතත් ලෙඩ වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ එක දෙයක් තුලින්. මොකක් තුලින්ද? සක්කාය දිට්ඨිය තුලින්. දැන් අපිට උනත් කය ලෙඩ වෙනකොට සිත ලෙඩ වෙනවා නම් ඒක සක්කාය දිට්ඨිය තුලින් වෙන එකක්. එහෙමනම් සක්කාය දිට්ඨිය අපි නැති කරගත්තොත් කය ලෙඩ වෙනකොටම සිත ලෙඩ නොවි ඉන්න පුළුවන්කම ලැබෙනවා. ලෙඩ දුක් වලින් අත් මිදෙන්නට නම් ඔන්න සාරිපුත්ත හාමුදුරුව කියලා දෙනවා පින්වත් උපාසකය ඔන්න දැන් අහගන්න කය ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවි ඉන්නේ කොහොමද කියලා දැන් තේරුම් ගන්න මේක කරන්න පුළුවන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට විතරයි අන්න කය ලෙඩ වෙනකොට සිත ලෙඩ නොවී තියාගන්න පුළුවන් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට පමණයි. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණ මොනවාද? අරියානන් දස්සාවි ආර්ය දර්ශනය තියෙනවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ ආර්ය ධර්මයේ හික්මෙනවා. අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දැන් අපේ රටේ වැඩිපුර ඉන්නේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෝද අශ්‍රතවත් පෘථග්ජනයෝද? අශ්‍රතවත් පෘථග්ජනයෝ. දැන් අප දන්නවනේ අපි පොඩ්ඩක් අසුබ භාවනාව කිව්වාම අශ්‍රතවත් පෘථග්ජනයා කලබල වෙනවා. ඒ ඇයි? තමා හැටියට සලකලා සක්කාය දිට්ඨිය පිහිටලා. නමුත් පැහැදිලිවම ශ්‍රද්ධවත් ආර්ය ශ්‍රාවකයා ඒක ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නවා. ආර්ය ශ්‍රාවකයා ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නවා කයේ ස්වභාවය මේකයි. හිතේ ස්වභාවය මේකයි. වෙනසිලා යන ස්වභාවය මේකයි කියලා. අශෘතවත් පෘ탁ජනයා තේරුම් ගන්නේ නැහැ. කලබල වෙනවා. බය වෙනවා. එපා ඔය ධර්මය කියලා ගරහනවා. කයේ තිබෙන ඇත්ත ගැනම පවතිවා නිතර සිහිය. සාරිපුත්ත හාමුදුරුව පෙන්වලා දෙනවා කය ලෙඩ වෙනකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සිත ලෙඩ නොවි තියාගන්නේ කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අන්න එහෙනම් අපටත් හොඳයි ඒක. මොකද අපේ කයත් ලෙඩ වෙන කයක් නේද? අපේ කයත් රෝගී තත්වයට පත්වෙන නොයෙක් ලෙඩ රෝගවලට භාජනය වන කයක්. අපිට කිසිම දවසක බෑ මේ කය කොයිතරම් මහන්සි ගත්තත් ලෙඩ නොවී තියාගන්න. ජරාවටපත් නොවී තියාගන්න බෑ. මරණයටපත් නොවී තියාගන්න බෑ. ජරාවටපත් වෙනවාමයි. මරණයටපත් වෙනවාමයි. උපන්නා නම් යම් කෙනෙක් මෙලොවේ. මේවා අපිට හම්බ වෙන්නේ කවද්ද? අපි ඉපදෙනකොටමයි. අපි මිට මොලවාගෙන ආවේ සදුන් ගැටයක් නොවේ. ජරා මරණ අතින් අරගෙනයි. එහෙනම් ආයේ ආයේ උපදින තාත්ම ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඒක වළක්වන්න මේ ලෝක ධාතුවේ කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඉපදීම නැති කරලා ඉපදුණු නැති දවසට ගැටලුව ඉවරයි. එතකම්ම මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වෙනවා. එදා මෙදා තුර සංසාරේ අපි ආව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සූත්‍ර දේශනාවල මහණෙනි නුඹලාගේ ශරීරවලින් මේ සංසාරෙදි ගලා ගිය ලේ සතර මහා සාගරයට වඩා වැඩි. දැන් බලන්න අපිට ඕක තේරුම් ගන්න ශ්‍රද්ධාව ඕනේ නේද? ශ්‍රද්ධාව නැති ආශෘතවත් පෘථග්ජනෙක් මේක ඇහුවනම් අහයි ඔය මොකක්ද කියලා. අන්න ශ්‍රද්ධාව ඕනේ කියන්නේ ඒකයි. අපි තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේට ඥාන තියෙනවා කියලා. පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය. ඒ ඥානවල පිහිටලයි උන්වහන්සේ මේ ලෝකෙ දිහා බලන්නේ. ඉතින් උන්වහන්සේ එක තැනක කියනවා මහණෙනි මේ සංසාරේ එළුවෝ කුකුලෝ වෙලා ඉඳෙද්දී නුඹලාගේ ශරීරවලින් ගලා ගිය ලේ සතර මහා සාගරයට වැඩි ඒක හරියට තේරුම් ගන්න පුළුවනි පටිච්ච සමුප්පාදය තේරෙනකොට. මේ ක්‍රියාව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ දීර්ඝ සංසාරේ යන්නේ කියලා. රූපයේ සැබෑ తত্ত্বය නුවණින් අවබෝධ කරන්න. එතකොට සාරිපුත්ත හාමුදුරුව පෙන්වලා දෙනවා මේ ලෙඩ වෙන ශරීරය ලෙඩ නොවි තියාගන්න නම් ශරීරය ලෙඩ වෙති සිත ලෙඩ නොවි තියාගන්න නම් එයා කවුරු විය යුතුයද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විය යුතුය. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තමයි ආර්ය දර්ශනය ලබනවා. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. අන්න එයා මොකද කරන්නේ? න රූපං අත්තනෝ සමනුපස්සති. රූපය තමා වශයෙන් ගන්න දෙයක් මේ රූපය තුල නෑ කියලා එයා දන්නවා. ඇයි? ඒ ධර්මය තුල හික්මෙන නිසා. කොහොමද ඒක දැනගන්නේ? අන්න එයා දැනගත්තා නම් මේ රූපය කියන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේවල් මිසක් තමා නොවේ. අන්න දැක්කද එයා ධර්මයෙන් ගත්ත එක? ඊළඟට එයා ගන්නෙ නෑ මේ රූපයන්ගෙන් Taman හැදිලා තියනවා කියලා. එයා දන්නවා මේ රූපය සතර මහා ධාතුන්ගෙන් හැදුන දෙයක්. සතර මහා ධාතුන්ගෙන් හැදුණු දෙයක් තුල එහෙම එකක් නැහැ. ඊළඟට එයා ගන්නෙ නෑ න අත්ත නිවා රූපං. තමා කියලා දෙයක් රූපයෙහි ගන්නෙ නෑ. මොකද එයා තමා කියලා දෙයක් රූපෙන් දකින්නේ නැහැ. ඊළඟට රූපය තුල න රූපස්මින් වා අත්තානං රූපය තුල තමා කියලා දෙයක් තියනවා කියලා දකින්නෙත් නැහැ. කිසිඳු හරයක් නොදකින පෙන පිඬ කිමය. එයා දකින්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූප. නැසී වෙනසී යන දෙයක්. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූප විතරයි. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා රූපය මොකක් වගේද? පේන පින්ඩූපමං රූපං. පෙන ගුලියක් වගේ කියනවා මේ ජීවිතේ. දැන් අපිත් පෙන ගුලියක් වගේ දැක්කනම් මේ ජීවිතේ අපේ ගැටලුව විසඳෙන්න පටන් ගන්නව නේද? අපිට පේන්නේ නෑනේ පෙන ගුලියක් වගේ නේද? අපිට පේන්නේ කොහොමද? තවම අපට පේන්නේ රූපය මම. පෙන ගුලියක් වගේ දැක්ක දවසට අන්න අපි විරාගී වෙනවා. දුටුවාද ඔබත් බුදුවරුන්ගේ දහමේ ඉලක්කය. දැන් මේකේ කියනවා ඊළඟට මේ රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක්. දැන් ඔන්න බලන්න මේ දර්ශනයට එන්නේ අසුභාදී වඩන එක්කෙනා නේද? ඔය ධාතු මානසිකාරය වඩන එක්කෙනයි මේකේ ඇත්ත දකින්නේ. අන්න එයා දකිනවා වෙනස් වෙන රූපේ වෙනස් වෙනකොට එයාට පුළුවන් රූපය ලෙඩ වෙද්දී සිත ලෙඩ කරගන්නේ නැතිව ඉන්න. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය ලෙඩ වෙච්ච කෙනාව අතගගා රවට්ට රවට්ට ඉන්න එක නෙමෙයි. සාමාන්‍යයෙන් ලෙඩ වෙලා රවට්ටලා අතගගා ඉන්න තාක්කල් එයාට ඉන්න තියෙන රැවටිල්ලේ. සක්කාය දිට්ඨියමයි. අවසාන මොහොතේදීවත් නිදහස් වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. ඔයා බය නැතිව ඉන්න, ඔයාට සනීප වෙයි. ඔය ලස්සනට ඉන්නේ කියලා මොකද කරන්නේ? ආයේ අතගගා යාව රවට්ටන තාක්කල් එයා සක්කාය දිට්ඨියට යනවා මිසක් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් කිසිම ප්‍රයෝජනයක් නැතිව තමයි මරණයටපත් වෙන්නේ. එතකොට බලන්න සක්කාය දිට්ඨිය කියන්නේ කොයි තරම් අනතුරුදායකද? සක්කාය දිට්ඨිය නැත්නම් කොයි තරම් වාසියක්ද? කය ලෙඩ වෙනකොට සිත ලෙඩ නොවි සිටින්න පුළුවන් නම් එයාට කොච්චර දියුණුවක් කරා යන්න පුළුවන්ද? විසිරී යාදෙන් බොල් වී මිටක්සේ එක දවසක් රහතන් වහන්සේ නමක් ඉන්නකොට ඒ රහතන් වහන්සේගේ ඇඟට සර්පයෙක් වැටුණා. ඒ කියන්නේ සර්පයෙක් දෂ්ට කරලා. එතකොට ඒ රහතන් වහන්සේ අනෙක් ස්වාමින් වහන්සේලාට කියනවා මේ ශරීරය බොල් වී මිටක් වගේ විසිරිලා යන එකක්. මාව ඔන්න ඔය අරන් ගිහිල්ලා පිටිපස්සේ තියෙන බංකුව උඩින් දාන්න කියලා. බලන්න බොල් වී මිටක් විසිරිලා යනවා වගේ කියනවා මේ ශරීරය. ඉතින් පිටිපස්සේ බංකුව උඩින් තිබ්බා. පිරිණිවන් පෑවා. අන්න බලන්න අවබෝධය තියෙන කෙනාගේ ජීවිතය කොයිතරම් සාර්ථකද? අවබෝධ කළොත් වේදනාව එය ලෙඩ දුක්වල නිමාව. දැන් වේදනාව තමා හැටියට ගත්තොත් ඇත්තමයි මේක අපට විසඳන්න බෑ. දැන් අපි දන්නවනේ අර භික්ෂූන් වහන්සේ නමක් උල හිඳෙව්වනේ නේද? අර හොරකමකට අහු වෙලා උල හිඳෙව්වේ. එතකොට එයා වේදනාවක් තුල නෙමෙයිද හිටියේ? වේදනාවක් තුල. බුදුරජාණන් වහන්සේ එතෙන්ට ඊර්දියෙන් වැඩම කරලා මේ පංච උපාදානස්කන්ධය අතාරින්න කිව්වා. දැන් වේදනාව මම කියලා දැක්කනම් අතාරින්න පුළුවන්ද? බෑනේ. ඒ විඳීම හේතුවක් නිසා හටගත්තු ඵලයක් හැටියට දැක්ක නිසායි ඒක අතහැරියේ. අන්න එහෙනම් අපට පැහැදිලිව පේනවා අවබෝධයකට පැමිණිලා මිසක් මිනිස්සෙක් පූර්ණ ශාන්තියකට යන්නේ නෑ වෙන ක්‍රමයකින්. එතකොට විඳීම තමා වශයෙන් ගන්නෙ නැත්තේ ඇයි? එයා තේරුම් ගන්නවා විඳීම හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ඒ නිසා විඳීම ගැන හතර ආකාරයටම රැවටෙන්නේ නැහැ. විඳීම තමා කියලා ගන්නෙත් නෑ. තමා හැදිලා තියෙන්නේ විඳීමෙන් කියලා ගන්නෙත් නෑ. තමා තුල විඳීම තියනවා කියලා ගන්නෙත් නෑ. විඳීම තුල තමන් ඉන්නවා කියලා ගන්නෙත් නෑ. මොකද ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් නම් විඳීම හටගන්නේ. ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙනවා. පස්ස පච්චයා වේදනා එහෙනම් වේදනා එනකොට ශරීරයේ එයා දකින්නේ පස්ස පච්චයා වේදනා. සක්කාය දිට්ඨියේ පිහිටපු එක්කෙනා පස්ස පච්චයා වේදනා නෙවෙයි. අයියෝ මට දනවෝ රිදෙනවෝ කිය කියා අඬ අඬ වැළපි වැළපි ඉන්නවා. මන් දන්නවා එක පිළිකා රෝගියෙක් හිටියා. බොහෝ ඈත. ඇඟ රිදෙනකොට වේදනාව එනකොට යටිගිරියෙන් කෑ ගහනවා යා. ඇහෙනවා හැදැක්ම භාගයක් විතර. එයා තේරුම් අරගෙන හිටියනම් මේක ස්පර්ශයෙන් ඇතිවෙන එකක් කියලා එහෙම වෙන්නේ නැහැ. ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ. ඇයි එයාව අතගගා හුරතල් කරනවනේ. ඇත්ත පෙන්වන්නේ නැතිව. මොකද හේතුව ඒ තරම්ම මේ සමාජයේ ධර්මයට බයයි. ධර්මය කතා කරන්නේ නැහැ. ධර්මයට විරුද්ධ මානසිකත්වයෙන් මේක වෙන්නේ. එතකොට ධර්මය අවබෝධ කරගත්තොත් එයාට පුළුවන් වේදනාව අවබෝධ කරගන්න. මිතුර නොරැවටෙන්න මෙය නම් මිරිංගුවකි. ඊළඟට සංඥාව. සංඥාව ගැනත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රැවටිලා නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් සංඥාව තමා කියලා ගන්න කාරණයක් නැහැ. සංඥාවෙන් තමා හැදිලා තියෙනවා කියලා ගන්න කාරණයක් නැහැ. තමා තුල සංඥාව තියෙනවා කියලා ගන්න කාරණයක් නැහැ. සංඥාව තුල Taman ඉන්නවා කියලා ගන්න කාරණයක් නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් සංඥාව ඇතිවන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙන් සංඥාව නැති වෙලා යනවා. බලන් කඩතුරා හැර චේතනා ඊළඟට සංස්කාර ඒකත් එහෙමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා ස්පර්ශය ප්‍රත්‍යයෙන් චේතනාව ඇතිවන්නේ ස්පර්ශයෙන් නැතිවීමෙන් චේතනාව නැති වෙනවා එහෙනම් එයා ගන්නෙ නෑ චේතනාව තමා කියලා ඊළඟට චේතනාවෙන් තමා හැදිලා තියෙන්නේ කියලා චේතනාව තුල Taman ඉන්නවා කියලා ගන්නෙත් නැහැ. Taman තුල චේතනාව තියෙනවා කියලා ගන්නෙත් නැහැ. ඒ නිසා චේතනාව වෙනස් වෙද්දී එයා දන්නවා මේ ස්පර්ශය වෙනස් වීමෙන් තමයි වෙනස් වෙන්නේ කියලා. මායාව නිරුවත් කොට ඊළඟට විඥාණය විඥාණයට මුලා වෙන්නේ නැහැ ආර්ය ශ්‍රාවකයා. විඥාණයට මුලා වුණාම තමයි ඔය කියන්නේ විඥාණය මරණින් මත්තේ යනවා. ඔය ආකාශයේ පාවෙනවා. විඥාණය එහාට රිංගනවා මෙහාට රිංගනවා කියලා කියන්නේ විඥාණය මොකද්ද කියලා දන්නේ නැති නිසා. ඒ නිසා එයා විඥාණය එක්ක තමා කියලා ගන්නවා. එහෙම නැත්නම් විඥාණයෙන් තමයි Taman හට අරන් තියෙන්නේ. දැන් එහෙම මුකුත් නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා දන්නවා. නාම රූප දන්නව නේද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන පහ තමයි නාම. සතර මහා භූතයින්ගෙන් හටගත්තු දේ තමයි රූප. මෙන්න මේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් හැටියට තමයි විඥාණය තියෙන්නේ. ඒ නාම රූප නැති වී යාමෙන් විඥාණය නැති වී යනවා. නාම රූප වෙනස් වීමෙන් විඥාණය වෙනස් වෙනවා. මේ දර්ශනය අවබෝධ කරගන්න කෙනා කය ලෙඩ වෙති සිත ලෙඩ නොවි සිටින්නේ එහෙමයි. බුදු සාමිඳු නැති ලොවක් මට එපා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ඔය අවබෝධය ලබා ගන්න මේ ලෝකයේ වෙන ක්‍රමයක් තියෙනවද? අදත් නෑ, ඊයේ තිබුණෙත් නෑ, හෙටත් නෑ. යමෙක් කය ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවි ඉන්නවනම් අවබෝධයක් තුලින් සිත ලෙඩ නොවි ඉන්නවනම් එයා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයම පුරුදු කරන්න ඕනේ. ඒ ධර්මයම තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. අරිය ධම්මස්ස කෝවිදු. ඒ ආර්ය ධර්මයට දක්ෂ වෙන්න ඕනේ. ආර්ය ධර්මය තුල හික්මෙන්න ඕනේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන්නේ සුළුපටු දේවල්ද? ලෙඩ වෙන ජීවිතයක් තුල ලෙඩ නොවන මනසක් අපිට දීලා තියෙනවා. ඊළඟට අස්තිර ලෝකයක් තුල ස්ථිර දෙයක් බුදුරජාණන් වහන්සේ විතරයි දීලා තියෙන්නේ. වරදින ලෝකය තුල නොවරදින දෙයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ විතරයි දීලා තියෙන්නේ. මැරෙන ලෝකය තුල අමරණීය ධර්මයක් බුදුරජාණන් වහන්සේ විතරයි දීලා තියෙන්නේ. උන්වහන්සේගෙන් ලැබිලා තියෙන දේවල් අපට වචනයෙන් විස්තර කරන්න බෑ. අපට ඒවා වචනයෙන් වර්ණනා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දීලා තියෙන දේවල් දුක් විඳින ජීවිතයක් තුල සැප සොම්නස ලබා ගන්න හැටි උන්වහන්සේ තමයි කියලා දීලා තියෙන්නේ. දුකෙන් සැප කරා යන්න, ලෙඩ රෝගවල තියෙන ජීවිතයෙන් අජර අමර වෙන්න, වෙනස් වෙන ලෝකය තුල වෙනස් නොවි ඉන්න. අස්තිර ලෝකය තුල ස්ථිර වෙන්න. తాවකාලික ලෝකය සදාකාලික කරගන්න කවුද පෙන්නලා තියෙන්නේ? වෙන කවුරුවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පමණයි. සදාකාලික වූ සුවය සොයා යන්න ඔබත්. එහෙනම් තේරුම් ගන්න අපේ බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන පුංචි දේවල් නොවේ. ලෝකේ කාටවත්ම දෙන්න බැරි දේවල්. අපේ දෙමව්පියන්ට පුළුවන් වුණාද අපිට දෙන්න ඒවා? ලෙඩ වෙන අපට ලෙඩ නොවන දෙයක් දෙන්න පුළුවන් වුණාද? ජරා වෙන අපට ජරා නොවන දෙයක් දෙන්න පුළුවන් වුණාද? මැරෙන අපට අමරණීය දෙයක් දෙන්න පුළුවන් වුණාද? අස්තිර අපට ස්ථිර දෙයක් දෙන්න පුළුවන් වුණාද? දුක් විඳින අපට දුක් නොවිඳින දෙයක් දෙන්න පුළුවන් වුණාද? ඒ ඔක්කොම දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙමනම් බලන්න අපිට දැන් මේ දේශනාව අහනකොට තේරෙනවා ඇති. බුදුරජාණන් වහන්සේ ධර්මයට පැමිණෙන බුද්ධිමත් ශ්‍රාවකයා ඒ ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර ගමන අවසන් කරන මාවතට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිර්වාණය කියන්නේ මන්දිරයක් නම් ඒ මන්දිරයේ දොරටුව තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් තමයි යන්න තියෙන්නේ ඇතුළට. වෙන ක්‍රමයක් නැහැ. ඒ සම්මා දිට්ඨියට ආවනම් සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්නවනේ. ඉතින් එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපටත් වහවහ අවබෝධ වේවා. සාදු සාදු සාදු